ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කොහොල විජය මංගලාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළු රයිගම් කෝරළේ ප්‍රධාන සංවිනායක සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය රාජකීය පඬිතු පූජ්‍යපාද මකුලදුවේ සිරිපියරතන නායක ස්වාමින්වයන් වහන්සේ 1978 වර්ෂයේ පොසොන් පුර පසළොස්වක පොදින පවත්වන ලද මෙම ධර්මානුශාසනාව නායක ස්වාමින්වයන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිති කරගෙන නැවත ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්න. සම්පූර්ණ කරන ස්වරමයේ තේපන් කුල සමාදමීට සූදානම් අවතරස්තම් නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ආපදං සමාදියාං සාමාදාරේරං සික්ඛාපදං පාදියාං සාවාදා විරමං සික්ඛාපදං සමාදියාං නාමේ මධ්‍ය පහදස්ථානා විරමං සික්ඛාපදං සමාදියාං සමාදස්ථානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු කුංගරෝ මේ කාලෙදී මේ වේදනාව Thank you. ඒ විදිහට අපි දේශනා කරමු. ලෝක ධාතු 1000 ලෝක ධාතු 1000 කට වෙනවා මෙතන ලෝක ධාතු කියන්නේ පස්වෙනවා පස්වෙනවා 1000කට වෙනවා එක කක්කලක ලෝකෝපක් වෙනවා ලෝක අසලක් නෙමෙයි ඒ තමයි ලෝක ධාතු ප්‍රධාන කක්කලව 1000 මේ අපි මේ කක්කලවල කාලේ ප්‍රමාණ සත්‍යවත්ව සත්‍යවල් දාන අත්‍යත් ප්‍රතිපදයි මේ ශාස්ත්‍රීය වේදාත්ම නිරසන ඉතින් වෙනාන්නේ ඉතලම නිල කතිය තමයි නිල කතිය තමයි විලා ඒ මහසත් වේදාත්මය අන්ධකාරයේ තුනම හැමතැනම මේ හැමතැනම අන්ධකාරය එන්නේ කියන තැන්වල අන්ධකාරය ඒකට කතිය අර ආයෝග කසිනිය සමානවිලා අන්ධකාරයෙන් වල එළියට. ඉතින් අන්ධකාරයේ කියන ඒ ලෝක භාගවල ඉන්න নানা ආකාර දේවියෝ ආදී සත්‍යෝ මිනිස්සු මොනවා කියලා කියනවාද ඒකේ මිනිස්සුන් ආදී নানা ආකාර සත්‍යෝ භාෂ සත්‍යවල මේ මොකද මේ අන්ධකාරයේ කියලා ඒ සත්‍යයන්ට මහා ලොකු රටේ මහා බයක් වගේ තියෙනවා එතකොට එන්නේ පැතුරු මානෝ පුදුමියන් කඩියලා හොනකොට අන්න ඒ නාමයේ තේ එනද අනිත්‍යයි දැන් නාමයේ එතකොට අන්න පෙරුමහන්සේ නමක් පෙරුමහන්සේ නමක් කියනවා එනවා ඒ නිකක්කේ වෙනකොටම මේ ගාථා දේශනා කළා මොකද්ද මේ ගාථා මා කලින් කියාපු ආරහතේ ඉන්ද්‍රේ බුද්ධහාහං ගුණාත්මත්මෝ දේහං එන්නේ කාර්යයන් මහන්සේලාට පුළුවන් මහන්සේලාගේ ඉද්දි බල ප්‍රාර්ථනාවේ භාණ්ඩ උපකරණක ඉඳගෙන තාම මහත් වේග මාතු අර හිතකට බෑ දහලක්යක් සෝතිලක්යක් එහෙ ඒකක් කරනවා බුදුරජාණන් වහන්සේගේ පමණ බුදුරජාණන් වහන්සේගේ ඒක ආධිඥාන වහන්සේට තියෙනවා. හ්ම් හ්ම්. මුතුන්ගේ මන්දිර ඒක දාසිය කියනවා. අර දානේ යදිකලාම වාහ නදාන. අර පහස්ති වේද දාසිය කියපු දාහ දාහින් යදිකලාම එන්නේ දසලක්ෂයයි. ඒක තමයි ජාති ක්ෂේත්‍රයේ ගොඩනැගෙන ජාති ක්ෂේත්‍රයේ තියෙන අදින දෙනවා පිළිගන්න. ඒ කියන්නේ අපේ දෙවියන් දෙවියන් මනසේ පිළිතුර ගන්න කොට. මුලින්ම කොට. මනෝවිද්‍යාත්මක කොට දෙවියන් මානව දෙවියන් ආදී රසක කාරණා වලදී අවස්ථාවලදී ඒ සංකාරයෙන් ප්‍රමාණය තමයි ජාතිත්වයේ ඒක දැකලා කියනවා නමුත් මේ කල්පනාවේ තියෙන මා මේ ගැන තමයි මේ ගැන තරම් අපේ ඒ පොත්යක් ආව දෙතන තුන තුන ආදී ආත්මදි අපිට මොනවා එතෙන්දි වෙනයි ඒ ඒ හදිසියේ නැහැ කියනවා ඒ දේශනාව දහසක් ලෝක භාගවල ඒ ලෝක භාගවල ඉතිේ කියන සත්‍යයන් කියන බ්‍රහ්මාදී මේකන් අනුමනාසන එතන ඉඳගෙන ඒ කියන්නේ මම මනවාදියක් නෙවෙයි මම ආසෙන් ඉඳගෙන මනස් කියනකොට ඒ ළඟ ඉන්න කාටත් මේ ධර්ම දේශනා ආසික බන්නේ නැහැ නේද කියනවා. අන්නේ වගේ අභිඥාන්ගේ ධර්ම දේශනා ඒ යාපමනේ දේශනා ඒ ධනපත් පක්කල හිත පුත්ලයන් තම ධර්මතුනේ එතන ඉඳගෙන කියන්නාගේ අහනවා. ඒගොල්ලන්ගේ භාෂා අප්‍රමාණීය භාෂා කිව්වද නම ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියන්නාගේ තේරුණා ඒක වුණා ඒ උපන්නගේ තේරුමක් ලැබුණා. ඒක මම ආස්තර්ය පුදුම වේදනාවක්. ඉතින් ප්‍රාර්ථනාවේ බලය. ඉතින් මේ ඒ නම් දුක් ඔතන දෙන්නා දෙන්න ගන්න දෙපේ. දැන් මේ මේ ඒ අහගෙන ඉන්න කෙනෙක් ඉන්න කෙනෙක් දැන් ඒක නම් අද මේ කියනවා নানা ආකාර දේවල් බලනකොට පුදුමයක් නෑ. එන්නේ එන්නේ මේ කියන දේශනාවල් වල සත්‍යය හොඳටම වැටහෙනවා. මේක මේ වාස්තව දෙක පොඩ්ඩක් වෙනවා අපි කල්පනා කරලා බලන්න ඕනේ. ආසනෙ තියෙනවා. යෝජනාද පාදං සබ්බ පාපස්ස කරණාදී යත්මා. ඒ සබ්බ පාපස්ස කරණාදී යත්මාන් කියන්නේ ප්‍රතිපත්ති ආසනය. ඉන්නේ මොකදයි? වරියාප්තිය ප්‍රතිපත්තියට ප්‍රතිපත්තිය ප්‍රතිවේදයට කියනවා. මේ තුනම එකට බෙදලා තියෙනවා. එතකොට බුද්ධ බුද්ධ ආසනය. මනසින් කියන්නේ මොකද්ද? කියලකත් අසනා කරලා බුද්ධ ශාසනයේ මහා වෘක්ෂයක් පිළිබඳ ගත්තේ මහා ධනක් අනසී ජනක ගහේ ප්‍රතිය ප්‍රතිදාරයේ අතිව බලද පොළොව මලද මුල්ද දෙවිද මහාදාර ඒ කිසිවක් මේ ඒ ගහේ අනසී ඒ වෘක්ෂය අනසී අනසී නම් ඒක නෙමෙයි දැන් යහක අනතුරුවේ පාරම් ඒක යනවා අත්කදා ගන්නවා ගල් කදා ගන්නවා සෝල කදා ගන්නවා මල් කදා ගන්නවා සුළු සුළු මුල් කදා ගන්නවා දෙවි කදා ගන්නවා එතකොට ඒත් ගස්තගෙන ගහේ අනතුරු ඒත් ගහේ අනතුරු ගස්තනවා ඒ වගේම බුද්ධ ශාසනයේ ලක්ෂණ ගන්නේ අනතුරු කියලා කියන්නේ අකුත්තා දේතෝ මුක්ති සම්මත ඒකයි බුද්ධ ශාසනයේ අරසු බුද්ධ ශාසනයේ අරසු නම් අකුත්තා දේතෝ මුක්ති කියන්නේ ඒ කියන්නේ සීලය සමාධිය එතකොට මේ භාවනා ඥාන පංචානුත්‍ය ආදී ඒවාවත් බුද්ධ ශාසනයේ අවශ්‍ය වෙනවා බුද්ධ ශාසනයේ අවශ්‍ය වෙනවා අතිස්සා ජීතෝ මුක්ති අති අති අතිස්සා ජීතෝ මුක්ති කියන්නේ සමස්තය ඒක මනිදම් බ්‍රහ්ම චර්යං වාද සත්කාර ශ්ලෝකාන් සංකං භීව සම්පදාන සංකං සමාධි සම්පදාන සංකං ඥාන දර්ශනානි සංකං රාජකෝ අයං හිත්තේ අකුප්පා ජේතෝ මුක්ති ඒකදස්සිදං හිත්තේ බ්‍රහ්මචර්යං උත්පති ඒතං කාරං ඒතං පරියෝකං උද්දගානං වහන්සේ වචන එතකොට මහත් බලයේ තමයි අවසාන අරතු ඒ සඳහා තමයි ප්‍රතිපත්ති කියන්නේ ඒ සමාධි ප්‍රශ්න ඒ ආදි සත්‍ය ආදි ආනන්දයෙන් දැන් බණ මේ වැඩක් ආරම්භ කරනකොට වීඩියෝ වල කරනවා ඒ වීඩියෝ වැඩක් ආරම්භ කරනවා ඒක මුලයි ඒකට ආරම්භ ධාතු කියලා කියනවා මේ වැඩේ පටන් අරගෙන පුතක් දිරන පොතෙන් දැන් කන්නේ තමක් කියනවා ඒ කියන්නේ පොත ඒකේ ආදීන කල්පනා දේශමාලයා කියලා. මේ මාර්ය උපදිනා නැරෙනවා. ඒ සේරම අනතුරු මායාවේ සේනාවක්. සේරම අතානුවක් රෝගාදී සේරම ලෙඩ රෝග මේ මෘත්‍යු මායාවේ සේනාවක්. අනිත්‍යමාරය ස්කන්ධ මාරය. ස්කන්ධ මාරය කියන්නේ පංචස්කන්ධය. ඒ ශරීරයයි. ශරීරය අපට මාරය. මේ ශරීරය මොන තරම් කරදරයකද? මේක පරිහරණය කරන්න මොන විදිහේ කටයුතු කළ යුතුද? ඒවා මේ විදිහට ඉස්තර කරන්න පුළුවන්. එතකොට ඒ මානවයේ විශ්ේෂණාව ඉන්නවා. අනිකත් විශ්ේෂණාව තුළ ඉතින් අපේ හිතේ තියෙන අපේ හිතු කරන මේ විදිහේ නරක ඉතිරි වලටයි කෙලස් කියලා කියන්නේ. ඒ විශ්ේෂණාවයේ ඉන්නවා මේ කුසලනාව. එතන මෙතන මේ ක්ලේශ මාර්ගයේ තියෙනකොට මේ සමාරයා එන්න වශයෙන් රාගී කියලා දැන් මොකද රාගයට මානය කියනවා එතකොට රාගී කියන්නේ ලෝභය කියන්නේ සංහාය කියන්නේ දෙකෙන් වලදී ඒ තෘෂ්ණාවමයි ඒ නිසා දැන් සියලු දුකට මුල් වෙනා වූ සංහාය මෙතන මානය හැටියට ප්‍රධාන මාර්ගය අනිත්‍යම කෙලෙස් ඒ ඒ ඒ ඒ මායයට යකක් මාය පුරුෂයෙක් විදිහට දැනගන්න පුළුවන් කොහොමද උනත් යන්තරෙන් හිත කිරුදු කරන රාග, දේශ, මොහ, ලෝභ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී මරණින් ඉරියද්ද ශේරම මාර්ගේනාවයි. දැන් මෙතන මේ ගාථාවෙන් කියන්නේ ඒ කෙලස් නැති කරන්න කියන අදහසයි. මාර්ගේනාව නාශ කරව, කෙලස් නැති කරව. ඒකට බුද්ධ ශාසනය උගන්වන අදහස බුදුහාමුදුරන්ගේ ධර්මයේ උගන්වන්නේ කෙලෙස් නැති කරලා ශාන්ත වූ මන සම්පත් ලබා ගන්න ක්‍රමය. ඒ නිසා ඒ මානසිනාව කුලි කෙලෙස් සේනාවක් කෙලෙස් වෙනවා. ඉන්නකෝ යෝ ඉමස්මින් ධම්මයිනේ අක්කමස්සෝ දිවස්සති. පහය ජාති සංකාරං විස්තරයන් කරිස්සු. අන්න ඉස්සෙල්ල මොනවා පදිනු අවවාදයක් කරලා දැන් බොහොම නිසරේකට පෙන්නනවා නම් මේ ශාසනයේ අප්‍රමාදෝ ආශය කර කරන අනම් ඒ ඇත්තා ජාතික විකාරය දුරු කරලා දුක් කෙලවර කරනාය අන්න ඒ කියන්නේ ඒ ධර්මයේ කියන සාසනය තමයි. යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ ධර්ම විනය දෙකේ අප්‍රමාද නැතුව වාසය කරනවා නම් ප්‍රමාද නොවි වාසය කරනවා නම් එයාට තමයි පුළුවන් මේ සංසාරේ ජාති සංසාරේ ජාති සංසාරේ කියන්නේ උපදී උපදී විවිධ විදිහට නඩු නඩු දෙවි දෙවි විවිධ යන මේ ගමන. ඔතන කියනවා සංසාරේ ඒ සංසාරයේ මුල බුදුන්ගෙට ගමන් කිරීම මහ දුක. ඒක කවුරුස්මයි දුකවත් මුල දන්නවා. අහල තියෙනවා. දැන් අනේක ජාති සංසාරයන් සංසාර විශ්වහරි මිසන් කියලා එනිදී බුදුන්ගෙට ගමන් දැන් එනේ මොකද? ඒ කාරණේ මනුෂ්‍ය කාලයක් මේ මේ සංයෝගනේ දහස් වෙනා ජාති සංසාරයේ ඇවිද්දා මේ මේ හදන මදුව කවුද කියලා හොයන්නේ. එතන මේ හදන මදුවේ තියෙන්නේ සංඥාවම. ඉතින් මේ විදිහට අන්තනකර බලනකොට මේ අප්‍රමාදයේ අතන තිබ දීර්ය. දීර්ය. ඒ දීර්ය බොහෝ අදිරියක් වෙන්න ඕන බොහෝ ඔය අසුබත නොවන ඉරියක් තියෙන්න ඕන මේ මුනම් බලාපොරොත්තු ප්‍රතිපත්ති කරන අස්තංක. ඒ වගේම අප්‍රමාදී පින්දය. මේ විදිහට ක්‍රියාකලොත් තමයි දුක්ඛය වර කරන්න පුළුවන් මේ සංසාර දුක නිදහස් වෙන්න පුළුවන්. ඒකයි කොට අදහස. දැන් මෙතන මේ වීර්යය තවත් මේ මානසික නවගෙන මම කියනකොට මේ සුත්‍රනිකායේ ප්‍රධාන සූත්‍රයකට තියෙනවා ඒක කියනවා මානසික 10ක්. දසමාර සේනාව. ඒ මාර සේනාව ඒ මසෝස්ති මාරයගෙන සේනා 10ක් විතර තියෙනවා. ඒක ඒවත් බලනකොට මේ අනිත්‍යයෙන් එක තේරම එකට සංයෝග වෙලා එනවා. ඒ මොකද? ඒ ආනන්දේ පටන් ආසේනා. ඒ මාරයටම කතා කරලා යසවන්ත මාරයටම කතා කරලා බුදුහාමුදුරුවෝ වඩා මාරයේ පළමුවෙන් සේනාව කාමයේ කියලා. ආන ආන ආන ආන ප්‍රශ්නාව ආන ප්‍රශ්නාව ඉතින් ඒ ඒ ආන ප්‍රශ්නාව පළමුවෙන් මාර්ගේනාව ඉතින් ආන ප්‍රශ්නාවේ බුද්ධකල යම් කෙනෙක් මේ මුද්‍රණ කතා භාවනාවට පටන් ගන්නවා භාවනාවට පටන් අරගෙන යනකොට ඒ කියන්නේ නම් අනත්‍යයක් තියෙනවා ඒක ගැන ආසා ඕන තමයි නැති වෙනවා ඒකත් මානසිකාව. ඒ වගේම සමහර විට බඩගින්න පාසාවක් තියෙනවා. භාවනාවට දැක්සයිද? ඒක පිටපත් පුරන්නේ. ඒකත් මානසිකාව. ඊළඟට ඒ බඩගින්න පාසාව නැති වෙන ආහාර පාන ඇති වෙනකොට. ආහාර පාන දෙන්න බා ඒ පාන ආසාවක් තියෙනවා. ඒකත් මානසිකාවක්. ඒ වගේම දැන් සමහර දෙනා කන්නේ වන වන මහා කලාවල් ආදී කියලා භාවනා දිනනවා. එතකොට තියෙනවා හිතේ කයේ දෙකේ අලසකමන තියෙන්නේ. ඒකත් මාර්ගේනාව. සමහර විට කලාවදී තිබෙන කොට මම බයකුත් දෙන්න පුළුවන් යන කලාවලට. ඒ බය දුක් නම් බයක් මාර්ගේනාවක්. සමහර විට සුද්ධත්මාගේ ඒ භාවනාවේ ප්‍රතිපත්ති කරගෙන ඉන්න මේකෙන් අපි පලක් වෙනවාද මේ ඥාන සතියක් එතනින්ද පුළුවන් ඒකම චිකිත්සාව ඒකත් මාර්ගේ නාව ඉතින් මේ ප්‍රතිපත්ති කරගෙන යනකොට සමහර දෙනාට මේ මායාවේ උගුල් වලට අවෙනවා අවෙන්නේ කොහොමද මේ එයා තමන් කල්පනා කරනවා මම දැන් බොහොම උසස් කෙනෙක් බොහොම හොඳ ප්‍රතිපත්ති පුරන කෙනෙක්. මම භාවනා කරන කෙනෙක්. මම සුදු රැකින කෙනෙක්. මේ ආදී වශයෙන් කල්පනා කරලා අනුන්ගේ ಗುಣ මතන ගැතිය කියනවා. විනාශකන්නේ ಗುಣ මතන ಗುಣ විනාශ කරලා කතා කරනවා. ඒ වගේම මම පද ගැතියක් ඇති වෙනා හිතේ. ඒ දෙකම මානසික වෙනවා. ඒ වගේම එනර්ජිය ප්‍රතිපත්ති පුරාගෙන යනකොට අනිත්‍යයේ මන්නේ ලාභ ලැබෙන්නේ ශක්තිය ලැබෙන්නේ සත්කාර ලැබෙන්නේ පටන් ගන්න එක ස්වභාවය. එතකොට ඒ එතනක් නෙවෙයි මනදවා තමතම තමන්ගේ යම් යම් වස්තු ආදී බඳ කල්පනාවක් ඇති වෙනවා. මේ ලාභ සත්කාරයේ උපරගන්න සත්කාරය එතකොට වරදවා වැරදි විදිහට විස්වාදීන් ලබාපු යස මේවා මාර්ගයේ නවයි දහයි මාර්ගයේ නවනම් අත්‍යන්තම පරමංගණය එනම් මම උසස් අන අනුපහත් කියලා පහත් කියලා කල්පනා කිරීම ඒ විදිහට කතා බහ කිරීම ක්‍රියා කිරීම මේ 10 වසවත් මාර්යා තමයි බුදුහාමුදුරේ දේශනා කළේ මෙන්න මේ සේනා 10. දසමාර සේනාව. ඉතින් ඔය කොන්නාර සේනාව වුණා කියලා යනවා. මේ ඥාපුජිත නීවිය කරන අප්‍රමාදව දුක්ඛා කරන නැත්තම්. දැන් ඊළඟට කල්පනා කරන්නේ නේ. බුදුරජාණන් වහන්සේ දැන් අප්‍රමාදී කියලා කියන දේශනා කලින් කද්දේ. අස්තමාදේ ගැන මේ විදිහේ බණ අහන්න ලැබෙනවා මේ යම් දෙවියන් ඒක අහන්න ලැබුණා කියනවා බුද්ධ කාටත් කොටපතේ ධම්මපදේ ආදී දෙවියන් කියනවා ඒ නිසා මේ ගැන ලොකු ඉස්තරයක් දුන්නා නැති වුණත් ඔතින් කියනවා නම් අප්‍රමාද පදයට ඇතුළත් නොවන කිසිම කුසලයක් නැහැ කිසිම ප්‍රතිපත්තියක් නැහැ සේරම ප්‍රමාද කියන වචනේ තත්ත්වය. අසාගේ පාසකහනක ඇවිල්ල සියලුම සත්‍යංගේ පාසකහන ඇතුළත් වෙන වගේ අන් මේ අප්‍රමාද පදයට සියලුම කුසල ධර්ම ඇතුළත් වෙනවා. ඒකේති කුසල ධර්ම සම්බේතේ අප්‍රමාද මූලක අප්‍රමාද සමෝතරණ අප්‍රමාදේ තේසං අග්ගමක්ඛායි ඒ විදිහට මහාන්තර දේශනා. ඉතින් මේ අප්‍රමාදය කියන්නේ සිවි නොවේ ක්‍රියාකිරීමයි. සිවිය මුලාවීම ප්‍රමාදයයි. සිවිලා නොවි ක්‍රියාකිරීම අප්‍රමාදයයි. සිවිය කියනහම එතන මොනක් එකතුන නිසා සිවි නොවේ ක්‍රියාකිරීම අප්‍රමාදයයි. මේ අප්‍රමාදය භාවනාවක් වශයෙන් වැඩි යුතුයි. අප්‍රමාද භාවනාවක්. භාවනාවක්. අප්‍රමාද භාවනාව කියලා භාවනාවක් කියනවා. මේ කියනවා සමාධිනායක මේ තමකෙත් කර්මස්ථාන භාවනාවයි දේශනා භාවනාවයි වල තවත් මොනවද අප්‍රමාද භාවනාවක් කියන්නේ. නා අප්‍රමාද භාවනාව විසුම් භාවනාවක්. යානිකාති පුඤ්ඤ ක්‍රියා කුසල ක්‍රියා සංවාස අප්‍රමාද භාවනාත් වේහිතබ්බං විශේෂතෝ මන විවත්තුප විශ්වා සරණගමන කායිකං චේර චේතසිකං සංවරං චේපාදාය සම්මා ජීව භාවනා සම්මා සමාධි භාවනා සම්මා පඤ්ඤා භාවනා සම්මා කුසල භාවනා අනවද්‍ය භාවනා අප්‍රමාද භාවනා පිළිපදන්න අන්න අප්‍රමාද භාවනාවේ කියලා ඒ අනිත් භාවනාවේ එන භාවනාවක් නෙවෙයි යන්තරම් අනිත්‍ය ක්‍රියා ක්‍රියාදීනාද කුසල ක්‍රියාදීනාද සේරම අප්‍රමාද භාවන මේ භාවනා කියන්නේ රැඳීමයි අප්‍රමාදේ රැඳීමයි නිවන් බලාපොරොත්තු සරණ විද්‍යා කරන ලක්ෂණ ආදී වශයෙන් මුදින් කරන යන දහම් කරන යන කඩ කරන යන කියලා සරණ යාමේ පතන ආයේ සිිතේ සංවරය ඇතුළ ඇතුළත් සියලුම සීල භාවනා, සියලුම සමාධි භාවනා, සියලුම ප්‍රඥා භාවනා, සියලුම කුසල භාවනා, වැරදි නැති සියලුම භාවනා අප්‍රමාද භාවනා. එමයි බුදුජානක මහන්සේ දේශනා කළ තියෙන්නේ. එතකොට අප්‍රමාදව වාසය කරන තැනත්තා අර විදිහට මහා වීර්යය යුක්තව එතන ඉතින් සේරම ඕමනායේ කවුරුනද මෙතන වීර්යය කියන්නේ වීර්යයම නෙමෙයි ඒ වීර්යය කියනවා ඒ වෙනදට දැන් වීණාවට අත් ඉතාලි පදෙන්න නියම නිදි අඳින්නේ නැහැ ඉතාලි වීණාවක් ඒක නිදි නාගෙන්නේ නැහැ ඒක ප්‍රමාණයට තියෙන්න ඕන අන්න ඒ වගේ වීර්ය පරාක්‍රම වීර්ය කියන එක බොහොම තදබල වීර්යයක් ඒ වුණත් මේ සමාන වෙන්න ඕනේ ඉන්ද්‍රිය සම සම සමත්වයෙන් පවතින්න ඕන. මේ විදිහේ ක්‍රියා කරනකොට අන්න ඒ අත්තට පුළුවන් සියලුම මාර්ග සේනාව අර ඇත්තේ බට වලින් හදාපු පළක් සමුසුම කරලා දාන්න වගේ එනම් දවසකදී ඒ සියලු මාර්ග සේනාව විනාශ කරනවා. අප්‍රමාදව වීර්යයෙන් ක්‍රියා කරන ඒකනස්සාට සියලු සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. මේ ධාතනා දුක මේ දැන් කියපු අරුණවති ශෝක්තේ මේ දැන් ලාභයේ ධාතනා දුක කොයිතරම් මන් දකින්න අයට උපකාර වුණාද කියන එක දෙන්නන්න පුළුවන් මේ ලංකා දීපයේ ඉස්සර ඉඳලා කියනවා මේ ඔය රුණු රටේ ගාමින්දවාල විහාර කියන පන්සල ඒ පන්සල කුස්කුල සිටපු වෙද්දි ඒ වෙද්දා බොහොම අතුන් නරුවා ඒ ඉඳුල් ආදී අතවල අතුන් මරන අතුන් මරන කන්න බොහොම පංකල දවසක් ඉතින් මෙතනලා ගිහිල්ලා මුක් මරාගෙන ඒ කෙලෙදිම මා පුච්චගෙන කාලා වතුර පුරායි ඒ ගානින්ද වාල කියන විහාරයට මන්දිරයට ගියා. මෙන්න මේ වතුර පුරායි වතුර පුරාගෙන මෙලොකට මෙයාට වතුර පුරාවක් නෑ. මනින්ද පටන් ගත්තා. මෙච්චර මේ ලොකු මන්දිරයක් කියලා උපාසී මේ සිමහින් ආගම මේකට වතුර බොන්න වතුර ටිකක් ගන්න නේද කියලා මනින්ද පටන් ගත්තා. මොකද මේ මන්දිරයේ දුක්ඛල පින්ඩ පාතිල පිස්ස කියන ආනන්දේ ඒ දින්නවා මම අත්කල ගමයක් තියෙන පුරවල මේ තියෙන වතුර මොකද මේ මිනිස්යාට පෙනෙන්නේ නැහැ වචින උඹේ අත්කල අරගෙන වක්කරාට බොන්න වතුර කරගෙන 10ක් වක්කරලා මේ නියට වතුර දිහා දීලා මේ ආන්දරේ කල්පනා කළ ජීවමාන ප්‍රේතයෝ කපාටකේ ඔබ බොහෝම ලොකු සංකාරය සංකාරය තියෙනවා. ඔස්සේ ඔස්සේ උඹට දීගත් දීගත් නෑ නේද කපාටේ යනු. එයා බොහෝම බය වුණා. බය වෙලා මහණෙනින්ද දුකුණා. එතුණ ගෙදර ගිහින් සේරමාර අරගෙන ගිහින් පත් වෙන නිදහස් කළා උන්ලාගේ ගලවල ගන්නවා. ඒ දිනේ ගානින්ද වාලතුන් විහාරේ රෝණ නැති. මානවා. මේ ආන්දරේ විලක්ක පිස්ස ආන්දු විලක්ක පිස්ස ඕනෙම වතාවක් කරමු ඉඳලා මේ ආන්දරේ භාවනාත් කරනවා භාවනාත් කරනවා භාවනා කරන වතාවක් කරනවා සමාධිස්වයේ සුපින්පවිනාරේ ඒ ඒක මේ වතාවක් කරනවා අතරදම විහාරය වතාවක් කරනවා දුෂ්මාරාමයේ වතාවක් කරනවා ගාමින්ද වාල විහාර වතාවක් කරනවා එක දවසක් මේ මාර්ගයෙන් භාවනා කරන්න ඉගෙන ගන්න විදර්ශනා භාවනා යෙදුණා. භාවනා කරනකොට ඔන්න ඒ හඳුනනට අංගලිකම තියෙන ඒක දුකට කරන්නේ කිසිම බිඳු දුෂ්ටක් එමල අවේ තියාගෙන වතුර වතුරේ පාටලාගෙන භාවනා කරනවා. ඒක දැක්ක මේ පොඩි කාමයක් නෑ අතපාදම පාන්දර අතපාදම් කියන වුණා ඒ ළඟ මේ අගතේ පාවුල මේ වෙනස්. ඒ මේ ගාතන. එතකොට මේ මේක මහා ලොකු පිළිවීමක් ඇති වුණ මේ විලක් ප්‍රතිස්ථානක. එවැගේම ඒ අනුව ක්‍රියා කිරීම ඒ හාමුදුරු පස්සේ සුරුකිලියා මොන්සයි කරාත් බලෙන් තහත් බව ලබා ගන්න. බලන්න මේ වැද්ද. වැද්ද විලක් කියන්නේ වැද්ද. ඉතින් මේ මේ අප්‍රමාණ වූ සත්‍යයන්ට මේ දක්වා මේ අවුමති ශෝත්‍රයෙන් මහත් උපකාරයක් ලැබුණා එනිසා හැමදෙනාම අපි හැමදෙනාම කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ සිටියේ බුදුරජාණන් වහන්සේත් මේක දේශනා කළා අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම පුරපතෝ සත්‍යසක මේක දේශනා කළා අභිභූමාඳුරේ ඒ සිටියේ බුදුමාඳුරන්ගේ සීලේ පරිද්දෙන් දහසක් ලෝක ධාතුවලට ඇහෙන්ද අස්කොලවලට ඇහෙන්ද දේශනා කළා මේ උතුම් ධර්මය අප සමදනාත්ම ප්‍රයෝජනයි ඉතින් බුද්ධ ශාසනය ගැන දැන් අර්ථනා කරනවා නම් බුද්ධ ශාසනය තව අපේ ලංකාවේ දැන් බුද්ධ ශාසනය කියනවා මේ බුද්ධ ශාසනය ජීවන්නේ නැති ඉන්නේ නැති විනාශේ නැති බුදුහාමුදුරේ කියලා කියනවා. ඒ වගේ අනුස්කරණිකාය ආදී ප්‍රශ්න කියනවා. ඒව කල්පනා කරලා කවුරුත් මේ සාධනේ විනාශ කරනවා නම් අපිමයි අපිමයි සාධනේ දිනු කරනවා නම් අපිමයි ඒ නිසා අපි අපේ මේ බුද්ධ ශාසනය යන අඩුපාඩු තියනවා නම් ඒවා සම්පූර්ණ කරලා ඒ අඩුපාඩු නැති කරලා මේ ප්‍රයෝජනෙ අරගෙන ඒ මාර්ගයේ නාම නැති කිරීමෙන් සංසාර දුක නිදහස් වෙන යන අදහස අද මේ මනසින් විශ්ව අධිෂ්ඨාන කරගන්නවා. ස්ථාවතාච අම්මේහි භංගතං පුඤ්ඤ සම්පදං රබ්බේ වේවානෝදං ඒකබ්බේ භූතානෝදං සූ සම්මේ සත්තානෝදං සූ සබ්බ සංපස්ති සම්මා මනසීමේ අනුමද කුසලාන් පහසයන් හේතු කොටගෙන නමදනාහත අමාමහ සංපත් ලැබේවායි සිනහෝදාවේ විසු ශාසනා ප්‍රවතු දේශකයන්න් වහන්සේ අම්බල විජය මංගලාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රයිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක සද්ධර්මකීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය රාජකීය පඬිතු පූජිපාද මහමුදුවේ ශ්‍රී පියරතන නායක ස්වාමීන් වහන්සේ Thank you. එක්දහස් නවසිය හැත්තට වර්ෂයේ පොසොන් පුර පසළොස්වක පෝදින පවත්වන ලද එම ධර්මානුශාසනාව නායක ස්වාමීන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිති කරගෙන උන්වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්නා. Thank you.